එබඳු මච්චු දෙය ධර්මයෝ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න මාර ධර්මයක් තමන්ගේ මනස තුළ ඇති තාක් එයා මරණයටම සුදුස්සෙක් වෙනවා මිසක ජරාවටම සුදුස්සෙක් වෙනවා මිසක රෝගයටම සුදුස්සෙක් වෙනවා මිසක අජරාමර වූෙක් වෙන්නේ ඉතින් යම් කිසි කෙනෙක් අජරාමර වෙන්න එක දෙයයි කරන්න ඕනේ. හොඳට තේරෙයි. මොකද්ද? මේ කය නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් එයා ඒ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන්නේ කය නෙමෙයි මොකද්ද ජරා මරණ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලායි කියන්නේ මේ රූපය ළඩ වෙනවා නම් ලෙඩවන රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි නම් ලෙඩවීම එයාගේ නෙමෙයි වෙනවා. මේ රූපේ දිරනවා නම් මේ රූපේ දිරනවා නම් මේ රූපේ මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි නම් මහලු බව එයාගේ නෙමෙයි. මේ රූපය මැරෙනවා නම් යමෙක් මේ රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කිව්වොත් රූපය මැරෙන එකක් නම් මරණය එයාගේ නෙමෙයි. ඉබේමයි එයා අජරාමර වෙන්නේ. හොඳට මතක තබා ගන්න ඉපදීම ලෙඩවීම දිරීම මැරීම ස්වභාව කොට ඇති කය මම මගේ මගේ ආත්මයයි කියලා දකින මේ මානසික මට්ටම ඇති තාක් Taman ජරා මරණයන්ගෙන් යුක්තයි කියලා දකිනවනම් එයා දන්නවා මෙන්න මේ කය මම මගේ කියලා දකිනවනම් ජරා මරණ තමන් කෙරෙහි තමන් ජරා මරණ එක්ක දකිනවනම් මේ දුකයි නේද කියලා කෙනෙකුට නෝනක් තියෙන එකට කියන දුක්ඛේ ඥානං කියලා. ඒ දුකට හේතුව මාව මේ වගේ දුකටපත් උනේ පත් කළේ මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දැක්ක ගත්ත මෙපමණකින් නේද? කියලා දන්නවනම් දුක්ඛ සමුදය ඥානෙ තියෙයි. මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා යම් කිසි කෙනෙක් නොගන්නවනම් එයා ජරා මරණ දුකෙන් නිදහස් වෙනව නේද කියලා දකින්න එකට කියන දුක්ඛ නිරෝධේ ඥානයි. ඊගාවට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥාන දුක් නැති කිරීමේ ප්‍රතිපදාව ගැන නුවණක් තියෙයි මොකද්ද දුක් නැති කිරීමේ ප්‍රතිපදාව මේ කයේ ඇත්ත පෙන්න පෙන්න මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේ කය මෙබඳු දෙයක් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත මෙබඳු පැවැත්මෙන් යුක්ත මෙබඳු සැකස්මෙන් යුක්ත මෙබඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් කය කියලා කයේ පැවැත්මත් සැකස්මත් ස්වභාවයත් ඔප්පු කර කර පෙන්නනවා කය මම මගේ මගේ ආත්මය කියන මේ හැඟීම ගෙවෙනකම් දැන් හොඳට දන්නවා මේ කය මම මගේ කියලා පෙනෙන මේ කය මම මගේ කියලා පෙනෙන මේ පෙනීමටම මේ දැක්ම තමයි ජරා මරණ Tamanට උරුම මේ කය මම මගේ කියලා නොපෙනෙනවා නම් නොදකින්නවා නම් එපමණකින්ම ජරා මරණේ නිදහස් වෙනවා. ඒ සඳහා කටයුතු වැඩපිළිවෙල මොකද්ද? දුක දැක්කා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය ස්වභාව කොට ඇති මගේ මේ අද දවසේ පැවැත්මම දුකක් නේද කියලා දැක්ක දුක්ඛේ ඥානං ඉපදීම ලෙඩවීම මැරීම ස්වභාව කොට ඇති මේ කය මම මගේ මගේ ආත්මය කියලා ගත්ත එකයි මේ දුකේ පැවැත්මට හේතුව කියලා දැක්ක දුක්ඛ සමුදය ඥානං මේ ඉපදීම ලෙඩවීම මරණය ස්වභාව කොට ඇති කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකිනවනම් මේ සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා දකිනවා එතකොට දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ මොකද්ද මේ කය තමන්ගේ මගේ මම මගේ ආත්මයයි කියලා පෙනෙන හිතේ ගතියෙන් මුදව ගන්නට. කයේ ඇත්ත පෙන්න පෙන්න මේ කය මම මම මම කියලා පෙනෙන මේ කම පෙනෙන මේ ගතිය ගෙවා ගන්න. වීරිය කරන එකටයි තාතෙන් කිව්වහම සතිපට්ඨානෙ වඩන එකටයි දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදා කියලා කිව්වේ. දැන් කයේ පැවැත්ම කයේ පැවැත්ම පෙන්වන්න පුළුවන්. කයේ සැකස්ම පෙන්වන්න පුළුවන්. කයේ ස්වභාවය පෙන්වන්න පුළුවන්. සතිපට්ඨානේ කායගත සතියෙන් කරන්න ওই කොටස් තුන. ඉරියාපතේ ගන්න මේ කයි පැවැත්ම ඉරියව් පවතින ආකාරයෙන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නවා කියන ඉරියව් පැවැත්ම තුල තියෙන සැබෑම ඇත්ත හෙලි කරලා පෙන්වන එක තමයි සතිපට්ඨානේ කායගත සතිය ඉරියාපත පබ්බෙන් කරන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු අපේ භාෂාවෙන් කිව්වොත් අවකාශ ධාතුව අවරාගෙන රාශිවල තියෙන පස්දිය ගිනිසුලන් හතරෙන් යුක්ත රූපമിതിය. කෙස්ලොම් නියදත් සම්මස් කියන මේ තද කොටස් 20 පොළවේ තියෙන පස් ධාතුවටයි අයිති. පඨවි ධාතුවටයි අයිති. පස් වලටයි. මැරුණොත් මැරුණාම මේ කොටස් ටික පස් බවට පත් වෙනවා. කිසිම පස් බිඳුවක්වත් නැති ස්පස් බිඳුවක්වත් නැති මේ සිනින්ති පොලොවක මේ වගේ විඥානය නිරුද්ධ වෙච්ච රූපമിതി හත අටක් දාලා තියන්නකො කාලයක් යනකොට කොම්පොස් පොහොර හැදෙන්නේ නැති වෙයිද කියලා. ඈ පස් හැදෙන්නේ නැති වෙයිද? හැදෙනවා. ඉතින් කොහෙන්ද පස්? ඔය ගොඩ නැගිලි උඩට කොන්ක්‍රීට් තියෙන ගොඩ නැගිලි උඩට ගස්වල කොළ වැටිලා වැටිලා බලන්න කාලයක් යනකොට පස් වෙන්නේ නැද්ද කියලා. පස් වෙන්න පුළුවන්කම තියෙන හින්දායි පස් වෙන්නේ. ඒ පස් සත්‍යයක් පුද්ගලයෙක්ද? නැහැ. ඒ වගේ මේ කෙස්ලොම් නියද සම්මස් කියන තද කොටස් 20ම පස් ධාතුවටයි අයිති. පස් වලටයි අයිති. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පිච්චෙන් සරව කියන කොටස් 12 අයිති බාහිර ජලයටයි. ජලයේ ස්වභාව කොට ඇති ධර්මයක්. ඊගාවට දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයෙන් යුක්ත උණුසුම් කොටස් හතරක් තියෙනවා බාහිර ගින්දරක තියෙන රස්නේ ගින්න කියන ස්වභාවයටයි අයිති. මේ ශරීරයේ තියෙන වායු කොටස් හයක් බාහිර තියෙන වායු ස්වභාවයටයි අයිති. පස්දිය ගිනිසුලන් හතර අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මේ රූපമിതിය. ඒක තමයි මේ කය ප්‍රත්‍යයෙන් හැදලා තියෙන්නේ. ඔය කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කෙන හේතුයෙන් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය. මේ සිතේ තියෙන චේතනාව මත සිතේ තියෙන චේතනාව මත මේ සතර මහා ධාතු රූපമിതി අවකාශ ධාතුව තුල ඉදිරියට යනවා ආපහු වෙනවා නැමෙනවා හකුලනවා දිගහරිනවා කියන සතර මහා ධාතු රූපമിതി සැලවීමක් වෙනවා මේ කයේ කය ඇසුරු කරගෙන පවතින සිතේ චේතනාව මත ඒකෙන් පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෙන් යුක්ත කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව මත කයේ සෙලවීම වෙනව නේද කියලා කෙනෙක් නුවණින් බලනවා නම් කයේ පැවැත්ම නුවණින් මෙනෙහි කරනවා නම් ඉරියව්වෙන් තමන්ව පනවන්නේ නැත්තම් තමන්ව ඉරියව්වට පනවන්නේ නැත්තම් මම යනවා මම එනවා මම ඉඳ ගන්නවා මම හිට ගන්නවා කියලා ලෝකය විවහාර කරද්දි මෙහෙම විවහාර කළාට මේ ඉරියව් පවතිනවා කියන තැනක තියෙන සැබෑම ඇත්ත මේක නේද කියලා කෙනෙක් නුවණින් මේ කයේ පැවැත්ම බලනවා නම් ඉරියව්ව එක්ක තියෙන මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසි ගෙවෙනවා. මේ කයේ ඉරියව් පැවැත්ම වෙන්නේ සිතේ ඇති චේතනාව මතයි කියලා දන්නවා. ඊට පස්සේ මේ කයේ සැකස්ම නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් නම් 32ක් තියෙනවා. කාය කියලා කියන්නේ කොට්ටාස, කලාප. කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු අකුගොළු හදවත කියලා මේ වගේ කොටස් 12කින් යුක්තවයි මේ කය කොටස් 32කින් යුක්තවයි මේ කය සැකසিলা තියෙන්නේ. කන බුණ බත් පාන් කෝපි මුං ඇට තමයි ආහාර සත්‍යම් උදව් වෙන්නේ. කියලා කය මෙබඳු ඉරියව් පවත්වන කය සැකසিলা තියෙන්නේ මේ වගේ කොටස් ටිකකින් ඊට පස්සේ ඒ කොටස් ටිකද මේ සැකස්මට අයිති කොටස් ටිකද අයිති පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරට නැත්නම් පස් දිය ගිනි සුලං හතරයි කියලා ධාතු වශයෙන් උත් පෙන්වන්නට කුණුප කොටස් වශයෙන් නුයි ධාතු වශයෙන් නුයි බලලා කයේ සැකස්ම පෙන්වන්න. නිබඳු ආකාරයට සැකසিলা තියෙන කය තමයි කය අසුරු කරගෙන පවතින සිතේ චේතනාව මත මේ ආකාරයට ඉරියව් පවතින්නේ. ඊට පස්සේ නව ජීවිතකයේ කියලා කියන්නේ මේ කයෙන් විඥානය නිරුද්ධ වුණාම ඉටිමිල්ල නිල් වෙලා පුපුරලා ඕජාව ගලන තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මස්ලේ නැති නහරෙන් බඳුන තත්ත්වයටපත් වෙනවා. මේ වගේ මේ කයපත් වෙන ස්වභාවයන් හිතුවේ හැටියට මේ මේ මේ මේ ස්වභාවයටපත් වෙනවා නේද කියලා හිතන්න පුළුවන්. මේ විදිහට යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ කායගත සතියට හිත තබලා ඉරියාපතේට හිත තබලා කයේ පැවැත්මත් පටික්කුල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේට හිත තබලා කයි. කයේ සැකස්මත් නවසිවිතිකයට හිත තබලා කයේ ස්වභාවයක් පෙන්විය යුතුයි. මේ පෙන්වන්නේ මොකටද? මේ කය මම මේ කය මගේ මේ කය මගේ ආත්මයයි කියලා අද දැනෙන ගතියක් තියෙනවා මේ ගතිය ගෙවා ගන්න. ඇයි මේ ගතිය ගෙවා ගන්න හදන්නේ? මේ ගතියෙන් තමයි ජරා මරණ දුකට තමන්ව බඳවලා තියෙන්නේ. ජරා මරණ දුක තමන්ගේ කෙරෙව්වේ. ජරා මරණ දුක තමන්ගේ කෙරුවේ තමන් ජරා මරණෙත් ඉඳ සැකැස්සුවේ මම මගේ මගේ ආත්මයයි කියන මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙසින් කියලා දන්නවා. මේ මම මගේ මගේ ආත්මය හැටියට මේ කය දන්න දකින්න කම ගෙවුනොත් තියෙන ආනිසංසය මොකද්ද? ජරා මරණයෙන් Taman නිදහස් වෙනවා. මේක තියෙන්නේ මරණයෙන් පස්සේද? නෑ ජරා මරණ තියෙන්නේ දැන් නේද? දැන් Taman දිහා බලන්න. මේ කය ලෙඩ වුණු තමන් ලෙඩ වුණා වෙනවද නැද්ද? වෙනවා. මේ කය දිරුවොත් තමන් වයසට ගියා වෙනවද නැද්ද? මේ කය මැරෙන්න හැදුවොත් තමන් මරණයටපත් වෙනවද නැද්ද? වෙනවා. ඒ මොකද කය මම මගේ මගේ ආත්මයයි කියලා හිතටයි හිතෙන්නේ. හිත මම මගේ මගේ ආත්මයයි කියලා කයටයි බඳින්නේ. ඕගොල්ලන්ගේ හිත යම් බඳුද කය ඒ බඳුයි කය යම් බඳුද හිතේ බඳුයි අද. ඒ කියන්නේ කය දකිනකොට හිතට හිතෙනවා මම කියලා. හිතින් සිහි කරනකොට මම කියලා කය පේනවා. හිත කයට බහාලලා කය හිතට බැහැලුවාම කයේ ගති යම්සේද හිතේ ගතියේසේ හිතේ ගතිය යම්සේද අද ඔබේ කයේ ගතියේසේ කය වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට ඕගොල්ලන්ගේ හිතත් වෙනස් වෙනවා හිතත් විපරිණාම වෙනවා යම් වෙලාවක කය වෙනස් වුණාට වෙනස් නොවන හිතක් හදාගත්තොත් එහෙම කරන්න පුළුවන් කයේ නොබැඳුණු විඥානයක් තිබුණොත් විතරයි. කයට නොබැසගත් විඥානයක් තිබුණොත් විතරයි. ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. සිතේ නිදීම කියලා. යම් කිසි කෙනෙකුට මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දන්නා වූ දක්නා වූ කමෙන් හිත මිදුනොත් ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. මේ රූප දකිනකොට සත්පුද්ගල භාවයට පෙනෙන කමෙන් හිත මිදුණොත් හිතෙන් ඒ ගතිය ගිලිහුණොත් ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. හැබැයි නිකන් ගෙවෙන්නේ මෙතන තියෙන ස්කන්ධ ධාතු ආයතන ටිකේ ඇත්ත පෙන්වන්න පෙන්වන්න පෙන්වන්න ඒකයි ස්කන්ධ ටික පිරිසිඳ දකින්න දකින්න කෙලෙසිය දුර වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වුණොත් නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට සතිපට්ඨානේ වඩන්නේ කොහොමද? වඩන්නේ මොකටද? වඩන්නේ කොහොමද? ඉරියව් වශයෙන්, සැකස්ම වශයෙන්, ස්වභාවයේ වශයෙන් ඇත්ත ඇති හැටියෙම පෙන්වනවා. ඇත්ත ඇති හැටියෙම පෙන්වනවා. මොකටද පෙන්වන්නේ? මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්ත කෙලෙසෙන් හිත මුදව ගන්න ආශ්‍රයයන්ගෙන් හිත මුදව ගන්න. ඇයි මේ කෙලෙසයන්ගෙන් ආශ්‍රයයන්ගෙන් හිත මුදව ගන්න? ඒ කියන්නේ මේ චේතෝ විමුක්තිය මොකටද? නිවනට. ජරා මරණයන්ගෙන් Taman නිදහස් වීම සඳහා අජරාමර බව සඳහා. චේතෝ විමුක්තිය කොමකටද? විමුක්තිය කොමකටද? නිවනට. නිවන මොකද්ද? අජරාමර බව. ඒ කියන්නේ දැන් මෙහෙම ඉන්නකොට ඕගොල්ලන්ට අද පෙනෙන ජීවිතයේ දුක්ඛ සත්‍ය හැටියට සතිපට්ඨානේ වඩලා වැඩලා ඉවර වුණොත් මෙහෙම බලන ඕගොල්ලන්ට පෙනෙන්නේ නිවන අජරාමර බව. මම ජරා මරණයෙන් නිදහස්. ජරා මරණ මම එක්ක නැහැ. මම එක්ක ජරා මරණ නැහැ. මේ පොත පැත්තක තියලා වේයෝ කාලා වැස්සට තෙමිලා දිර දිරා දිර දිරා ගියෝ. ඕගොල්ලන්ට හිතනවද අනේ මම දැන් මහලු වෙනව නේද කියලා හිතෙයිද? හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? ඒක පැත්තක තියෙන දෙයක් මිසක තමන්ගේ ආත්මේ නොවන නිසා. ඒ වගේ මේ කය පැත්තක තියෙන දෙයක් මිසක තමන්ගේ ආත්මේ නොවන නිසා මේ කය දිරුවට අනේ මම දැන් මහලුයි නේද කියලා හිතෙන්නේ නැහැ. අනුන්ගේ දෙයක් තමන්ගේ කරගෙන දුක් විඳින්න තරම් මෝඩ නෑ එයා. ඒ හින්දා මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක දුරු කරපල්ලා. යමක් තමන්ගේ නොවේයි නම් ඒක දුරු කළාම මහණෙනි ඒක බොහෝ කාලයක් තමන්ට හිතසුව පිණිස පවතිනවා. මහණෙනි කුමක් නුඹලගේ නෙවෙයිද? මහණෙනි ඇහැ නුඹලගේ නෙවෙයි, කන, නාසය, දිව, ශරීරය නුඹලගේ නෙවෙයි. ඒක මම මගේ කියලා ගන්න එපා. ඒක අයින් කරපල්ලා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න. කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවත සංවාද කළා tie නේද? ඇයි එහෙම තියෙන්නේ? පොතට සීමා වෙන්න එපා. මේ තමන්ගේ ජීවිතේම දකින්න ජරා මරණ දුක දුක් විඳින්න අපිට ජරා මරණ දුකෙන් යුක්ත වෙන්න හොඳම සාක්ෂිය තමයි මේ කය මම වෙච්ච එක. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් කය මම උනේ මම හින්දාමනේ කියලා හිතේ ලෝකෙට. ලෝකෙට වෙන්නේ ඒකනේ. ඉතින් මම මේ කය මම කියන්නේ මම මටමනේ කියලා හිතේ. මේ කෙලෙස් එච්චර බලන්නේ නැහැ. කය කියන්නේ මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවන දෙයක්. හිතේ තියෙන්නේ කය මම මගේ කියන ගතිය. ඒක ගෙවන්න පුළුවන් එකක්. ගෙවුණු දවසට හිතසුව පිණිස පවතිනවා. දුක් වෙන්නේ නැහැ. ඒක ඕනනම් තර්ක කරලා අපිට පෙන්ව හැකි. අද අපිට හිතෙන්නේ හිත හිතේ කය මම මගේ කියන ගතියක් තියෙනවා කියලා නෙමෙයි කය මමමයි ඉන්නේ කියලා. මේ හාමුදුරු මොනවද කියන්නේ මේ කය මම වූ කය කොහොමද අතහරින්නේ කියලා හිතේ. සාමාන්‍ය කෙලෙස් බව වැඩි වුණාම හිතෙන්නේ එහෙමනේ. එතකොට අපිට තියෙන තර්ක විතර්ක කරන්න පුළුවන් අපිටම. මම කිව්වේ ඕගොල්ලන්ගේ ලෙඩ වෙන්න කැමති අවංකවම කියනද හොද්දටම ලෙඩ වෙන්න කැමති කට්ටිය හොරි හැදෙන්න කුෂ්ඨ හැදෙන්න පිළිකා හැදෙන්න කියන ලෙඩ හදාගන්න කැමති කට්ටිය කවුද අතුස්සන්න ඉන්නවද කවුරු හරි නෑ හරි ඕගොල්ලෝ පිළිගන්නවා ලෙඩ හැදෙන්න කැමති නෑ කියලා හරි ඕගොල්ලෝ ලෙඩ හැදෙන්න කැමතිත් නැත්තම් කයත් ඕගොල්ලන්ගෙම නම් ඇයි ලෙඩ හදාගන්නේ තමන්ගේ දේ Taman කැමැත්තෙන් කරගන්නවද? හොඳට හිතන්න බුද්ධිමත්ව ඕගොල්ලෝ ලෙඩ වෙන්න කැමතිත් නැත්තම් ඉතින් කය මමම නම් මගේම නම් මේ දරුවෙක් ගත්තාම ඕගොල්ලන්ගේ නම් Tamanගේ හින්දා මේ දරුවෝ ඉස්කෝලේ යවන්න එක්කෝ නොයවන්න ඕගලන්ට අයිතිය තියෙන්නේ. මොකද තමන්ගේනේ. තමන්ගේ දේ නම් ඉසුර පවත්තන්න බලය පවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. ඒ වගේ ඕගොල්ලන්ට මේ කය ඉසුර පවත්තන්න බලය පවත්තන්න පුළුවන්ද? ඉතින් ඕගොල්ලන්ට ලෙඩ වෙන්න කැමති නැත්තම් ඇයි පිළිකේ හදාගන්නේ? ඇයි හොරි කුෂ්ඨ හදාගන්නේ? තමනුන් කැමති නැත්තම් කයත් තමන්ගේ නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ හදා නොගෙන ඉන්න. එහෙනම් ඒකෙන් කියනවා තමන් ලෙඩ වෙන්න කැමතිත් නැහැ. හදාගන්න කැමතිත් නෑ ලෙඩ. නමුත් හැදෙනවා නම් කය මගි කියලා පෙවුනත් පෙවුනට මගේ නොවන පැවැත්මක් මේකේ තියෙනව නේද? මට අයිති නැති පැවැත්මක් තියෙනව නේද? අනාත්ම ස්වභාවයක් යටින් යනවා එනං. කියන එකට නුවණක් තියෙන කෙනෙකුට නුවණයි. ඔගොල්ලෝ කවුද මහලු වෙන්න කැමති? කෙස් වැටෙනවට, දත් වැටෙනවට, කෙස් සුදු වෙනවට, හම රැලි වැටෙනවට, අතපය බලංගු නැතිවට කැමතිද? නැහැ. ඉතින් ඕගොල්ලෝ මහලු බවට කැමති නැත්තම් කයත් ඕගොල්ලන්ගේ නම් මහලු නොවි තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් කය මහලු වෙනවනම් ඒකෙන් කියනවා කය අනාත්මයි. මම ආත්ම කරගත්තට යථාර්ථය අනාත්මයි කියලා. ආන්ගේ යථාර්ථය තෙන්ට යන්න කියලා මේ කියන්නේ. කවුද කැමති කබ කඳුළු හොටු මල මුත්‍රා වලට? කැමතිද? නැහැ. ඉතින් තමම කැමති නැත්තම් කබ කඳුළු මල මුත්‍රා වලට කයත් ඕගොල්ලන්ගෙන. ඇයි කබ හැදෙන්න දෙන්නේ, හොටු හැදෙන්න දෙන්නේ, මුත්‍රා අසුචි හැදෙන්න දෙන්නේ ඇයි? ඉතින් ඕවා හැදෙන්නේ නැති වෙන්න තියාගන්නකො. නමුත් එහෙම තියාගන්න බෑ කියන එකෙන් කියනවා මම මගේ මගේ ආත්මයයි කියලා හිතුණාට කය යථාර්ථය එහෙම නොවන බවයි කියලා ඇත්තක් තියෙනවා කියන එක නුවණක් තියෙන කෙනාට මතුවෙනවා යටි තර්කානුකූලව හිතනකොට එතකොට එහෙනම් එනවා මේක කය හරියට උපමාවක් කළොත් මැනිකක් කියන අදහස ඇතුව පෙනේකින් ණයෙක් වහගෙන ඉන්නවා වගේ මම මගේ මගේ ආත්මයයි කියන සංඥාවෙන් මේ කයම හිතෙන් වහගෙන මේ ඉන්නේ ඕගොල්ලෝ අපි පෙනේ හකුලුවා ගත්තොත් පෙනේ මේ තියෙන දේ නැනිකක් කියලා අහගෙන තිරවන ගල් කැටේ වගේ කී හැටි. මම මගේ මගේ ආත්මයයි කියන ගතිය ගෙවුනොත් මේ කය තරම් කය තරම් අපිට පිළිකුල් වෙච්ච ලැජ්ජ වෙන අහිත පිණිස අවඩ පිණිස පවතිනතාව එකදු දෙයක්වත් නැහැ කියලා තේරෙයි. එදාටයි අත්නිබ්බින්දි දුක්ඛේ එදාට මේ දුකේ කලකිරෙනවා මේ කයේ කලකිරෙනවා කලකිරෙන්නේ නොයැලෙනවා මම මගේ මගේ ආත්මයයි කියලා එදාට ගන්න නොයැලෙනකොට මිදෙනවා මොකෙන්ද මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදෙනවා ඒ විතරක් නෙමෙයි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් මිදෙනවා පෙර අවිද්‍යා සංඛාරයෙන් හටගත්තේ ඉපදීම ලෙඩවීම මහලු බව ස්වභාව කොට ඇති ස්කන්ධ ටික. ඒ ටිකේ නෑ නැවත සසර ඉපදීමේ හැකියාව. අනාත්මයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි ජාති ජරා මරණ ස්වභාව කොට ඇති ස්කන්ධ ටික. සත්‍ය පුද්ගලෙක් නෑ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ත්‍රිලක්ෂණය අවබෝධ නොවුණු නිසා ජාති ජරා මරණ ස්වභාව කොට ඇති මච්චුදීය ධර්මයක් නේද මේ කියන එක අවබෝධ නොවුණු නිසා අවබෝධ කර නොගත්ත නිසා අවබෝධ කරලා දෙන්න කෙනෙක් නොහිටි නිසා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මය නිට්ටයයි සැපයි ආත්මයි කියලායි අපි බැලුවේ ජරා මරණ ධර්මය මම මගේ මගේ ආත්මයයි කියලායි අපි දැනගත්තේ දැනගෙන නිට්යයි සැපයි ආත්මයි මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසයකින් මේ ටික ඇසුරු කරනවා. ස්කන්ධ ටික බිඳලා යනවා. අර කෙලෙසයටම අද ඇති කරගත් අවිද්‍ය සංකාර කියන කෙලෙසයටම ආයෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටිකක් හැදෙනවා. ඉපදීම බිඳීම ස්වභාව කොට ඇති ස්කන්ධ ටිකක් හැදෙනවා. එදාටත් ඒ ස්කන්ධ ටිකේ ඇත්ත කියලා දෙන්න කෙනෙක් නැති වුනහම ආයෙත් ඒක මම මගේ මගේ ආත්මය කරගත්ත කෙලෙසයක් හදා ගන්නවා. කෙලෙසිත පුද්ගල භාවින දුක් විඳලා ආපහු මේ වගේ ස්කන්ධ ටිකක් හදා ගන්නවා. ප්‍රතිසන්දියෙන් පෙර අවිද්‍යා කර්මෙන් ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමෙන් අපිට උරුමුනේ ස්කන්ධ දුකක් විතරයි. ඒ ටික මම මගේ කියලා ගත්තාම සත්පුද්ගල භාවයේ දුකක්ම විඳින්න උනා. ජරා මරණ දුකක්ම විඳිනවා. දැන් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මරණයටපත් වෙලා විතරක් නෙමෙයි මගේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතාට මෙහෙම වෙලා කියලා පුද්ගල භාවයෙන් ලෝකයක් හදාගෙන සම්පූර්ණ දුකත් විඳිනවා පුද්ගල භාවයෙන් දුක් විඳලා ඒ කෙලෙසෙටම නැවතත් ස්කන්ධ ටිකකුත් හැදෙනවා මේක කෙරවලක් නැති කතාවක් ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්නේ මච්චු දෙය ධර්මයෝ කියනකොට හොඳට තේරුම් ගන්න සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ස්කන්ධ ටිකක් ඒ ස්කන්ධ ටිකේ කෙලෙස් නැහැ දුක හැබැයි දුක්ඛ ස්කන්ධ ටික ස්කන්ධ ටිකේ වෙහස තියෙයි ස්කන්ධ ටිකේ දුක තියෙයි ඒ ටික පිරිසිඳ දකින්න බැරුව මම මගේ මගේ ආත්මයයි කියලා ගත්තද මාර්ධීය ධර්මයකින් ඒක ඇසුරු කළාද ඒකාන්තෙන් තමා ජරා මරණට යන කෙනෙක් යම් කිසි තැනක ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති පැවැත්මක් නැත්තම් අජරාමර බවක් ජරා මරණය නැති තැනක් වෙයි නම් මෙන්න මේකට කියනවා අමච්චු දෙය ධර්මයෝ කියලා. ඒ නිසා මේ ස්කන්ධ ධාතු ආයතන ටික ජරා මරණ ස්වභාවයෙන් යුක්ත ධර්මයක් නේද? ඒක මම මගේ මගේ ආත්මය නෙමෙයි නේද කියලා අමාර ධර්ම විදිහට බලන්න. අමාර විදිහට බලන්න. මාර ධර්මයෙන් ඇසුරු කරන්න එපා. එතකොට මාර ධර්මයක් ඇසුරු කෙරුවොත් ලැබෙනව මොකද්ද? මච්චුදීය ධර්මයක්. අමාර ධර්මයක් ඇසුරු කෙරුවොත් නේතම් මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති. රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් ඒකට කියනවා අමාර දේ ධර්මයක් සතර සතිපට්ඨානෙටම කියන අමාර දෙය ධර්මයක්. මායයට යන්න බෑ එතෙන්ට. මායයට සතර සතිපට්ඨානෙ වඩන කෙනාව මායයට පේන්නේ නෑ. එයාට මායව පේනවා මායයට යව පේන්නේ යම සතර සතිපට්ඨානෙ වඩන්නේ නැත්තම් මායයට යව පේනවා එයාට මායව පේන්නේ. ඒ හින්දා හොඳට මතක තබා ගන්න මේ කායගත සතිය වඩනවා නම් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවට කියනවා මොකද්ද? එතන වාසයට කියනවා අමාර ධර්මය කියලා. අමාර ධර්මයේ ඵලය මොකද්ද? අමච්චුදීය ධර්මයක්. හොඳට මතක තබා ගන්න මාර ධර්මය කියන්නේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන ටික මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න කමට කියනවා මාර්ගය ධර්මය. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මච්චු දෙය ධර්මයක් හම්බ වෙනවා. මම මගේ වූ ස්කන්ධ පැවැත්මක් හම්බ වෙනවා. ස්කන්ධයක ජරා මරණ වාසයක් හම්බ වෙනවා. ජරා මරණ දුක්ඛිතව වාසය කරන්න පුළුවන් කමක් හම්බ වෙනවා. මාර්ග ධර්මයට හම්බ වෙන ත්‍යාගය මොකද්ද? මච්චු දෙය ධර්මයක්. අමාර ධර්මය කියලා කිව්වේ මොකද්ද? නේතං මම නේසු හමස් මෙන්න මේසු අත්තාති ස්කන්ධ ධාතු ආයතන ටික මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා නුවණින් දන්න දකින බවක් තියෙනවා. අමාරු දේ ධර්මයේ වාසය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙන් වාසය කරන බවක් තියෙනවා. සතර සම්‍යක් ප්‍රධානෙන් වාසය කරන බවක් තියෙනවා. මේකට කියනවා අමාර දෙය ධර්මය. අමාර දෙය ධර්මයන්ගේ නිස්සතාව නැත්තම් ලැබීම මොකද්ද? අමච්චු දෙය ධර්මයක්. මරණයටපත් නොකරවන ධර්මයක්. අන්න ඒ ස්වභාවය පෙන්නලා ඒ විදිහට ඊතර කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා නම් සුවසේ ඒ අයගේ වචනේ ඇසිය යුතුයි කියලා පිළිගත යුතුයි කියලා කෙනෙක් සද්ධාව ඇති කරගන්නවා නම් ඒ හැම කෙනෙක්ම මේ සැඩ පහර කපාගෙන සුවසේ ඊතරට යනවා කියලා බුදුහාමුදුරු පෙන්නවා මච්චු දෙය ධර්මයොත් මාර ධර්මයොත් මචුදේය ධර්මයොත් අමාර ධර්මයොත් අමචුදේය ධර්මයොත් මොකද්ද කියලා පැහැදිලි කරලා වෙන් කළා. දීලා මෙලව යහපත පිණිස පරලෝ යහපත පිණිස හික්මන්න දන් නැතුව අවවාද අනුශාසනා කළොත් ඊතර කරවන්න හැදුවත් මැද සුලියට අහුවෙලා දිවෙනවා. එහෙනම් හොඳට ඉස්සෙල්ලා තේරුම් ගන්න මාර ධර්ම කියන්නේ මොකද්ද? අමාර ධර්ම කියන්නේ මොකද්ද? මචුදේය ධර්ම කියන්නේ මොකද්ද? අමචුදේය ධර්ම කියන්නේ මොකද්ද කියලා. එහෙම තේරුම් ගත්තාම කෙටියෙන් අපිට හම් වෙන්නේ චතුරාර්ය සත්‍ය. ඒ ඕනම කෙනෙකුට නුවණ එනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි කියන. එතකොට ආපහු මම මතක් කරනවා මච්චුදේය ධර්මය කියේ තුන් භූමිය අනුවගේ ස්කන්ධ ටික හැබැයි එක පුද්ගලෙක්ගේ නෙමෙයි සත්වයෙක්ගේ නෙමෙයි. අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ධර්මතාව ටික. ඇත්ත ඇති හැටිය පෙන්නනවා තාපැත්තෙන් ගත්තාම සතර සතිපට්ඨාන ආදී සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ පැවැත්මට නම. අමාර ධර්මයක් තුල හිටියාම ලැබෙන්නේ අමච්ච ධර්මයක් මරණයකින් පණවන්න බැරි මරණයට යා නොහැකි අජරාමර වූ තැනක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ නිවනට නම. ඉතින් පින්වුතුන්ටත් මම මතක් කරන්නේ පින්වත්නි ගොඩාක් බුද්ධිමත් වෙන්න අනන්ත වූ දීර්ඝ සංසාරෙක බාහිර නෙමෙයි කෙනා කෙනාට పూర్ව කර්මයට උරුම වෙච්ච මේ කයම අවබෝධ කරගන්න දරුව කයම මම මගේ කියලා ජරා මරණ දුක් විඳිමින් අදද ජරා මරණ දුකෙන් යුක්ත වෙලා කර්මානුරූප නැවත මේ වගේ ස්කන්ධ ටිකක් හදා ගන්නවා. මේ වගේ ඉවරයක් නැති පැවැත්මක්. යම් කිසි කෙනෙක් අද මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුකෙන් මේ ජීවිතේම නිදහස් වෙනවා. ඒ විතරක් නෙමේ මතු මේ වගේ කයක් සවිඥානික වෙන්න තියෙන හේතුවද නැති වෙනවා. සත්පුද්ගල භාවයේ දුකෙන් නිදහස් වෙන එකට කියනවා සෝපදිශේෂ නිබ්බාන මේ වගේ කයක් සවිඥානික වෙලා හැදෙන්න තියෙන දුකෙන් නිදහස් වෙන එකට කියනවා අනුපදිශේෂ නිබ්බාන ඒකට යන්න තියෙන මාවත තමයි සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨානෙන් කරන්නේ අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති ගොඩාක් එපා ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරනකොට ගමම් බිමයි යනකොට මෙන්න මේ ටික මේ විදිහට හිත හිතා ඉන්න මේ උගන්වන ටික ඒ හොඳටම ඇති. ඒ කාන්තෙන් නිවන් දකිනවමයි වැඩ ගොඩාක් ඕනේ. කැටි කළා කැටි කළා. ඕගොල්ලන්ගේ සිත් මොන තරම් දේවල් වලට ආස කෙරුවත් බැඳිලා තිබුණොත් ප්‍රශ්නයක් නෑ ඒක අයින් කරන්න හදන්න ඕනේ නෑ අයින් වෙයි. සවිඥානික වස්තු විතරක් බලා ගන්න. ආධ්‍යාත්මික ශරීරයේදී මෙන්න මේ ටික මේ විදිහට හිතන්න. ලොකු අර්ථයක් තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා ගිරව කියනවා වගේ මුමුණු මුමුණ ඉන්න. ඒකටම ඒ මුමුණන එකටම හිත සමාධි වෙලා ඒ අරමුණේම ඒ පද ටිකත් එක්කම තීනුවන ඇතුළට බැස ගන්නවා. මොකද්ද? මෙහෙම දැන් කෙනෙද්දි මේ කය මම කියලා පෙවුනට මම වගේ තේරුණාට මෙතන තියෙන්නේ කුණුප කොටස් ටිකකින් හැදුණු කයක් නේද කියලා පෙන්වන්නේ. එහෙම නැත්තම් මේ කය මම කියලා හිතුවට මම කියලා පෙවුනට මෙතන තියෙන කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූපයක් නේද කියලා පෙන්වන්නේ. ධර්මතා දෙකක් තියෙයි. මොකද්ද? මම කියලා දැනෙන්නේ මම කියලා පෙනෙන්නේ. හැබැයි පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මම කියලා හිතෙන මම කියලා පෙනෙන දේම තියෙනව නෙමෙයි තියෙන කය මම වූ කයම මට පේනවා මට පෙනෙන්නේම මම වූ කයයි කියන එක තමයි ලෝකයාගේ ස්වභාවය. නමුත් ශ්‍රුතවතාරිය ශ්‍රාවකයා දන්නවා දෙකක් කය මච්චු දෙය ධර්මයක් කය මෙහෙම පෙනෙන එක මාර දෙය ධර්මයක්. කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන එක මාර දෙය ධර්මයක් කෙලෙසයක්. ඒක ප්‍රහාණය කටයුතු එකක්. කය මච්ච දෙය මරණයේ ස්වභාව කොට ධර්මයක්. ලෙඩවීම, දිරීම, මැරීම ස්වභාව කොට ඇති ධර්මයක් කය. ඒබඳු කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙනකම කෙලෙසියක් කියලා දන්නවා. සතිපට්ඨානයෙන් කරන්නේ මේ ස්කන්ධයයි කෙලෙසියයි දෙක එකක් වෙලා තමයි තමන්ට ජරා මරණ දුක උරුම කරලා තියෙන්නේ. මේ කයේ ඇත්ත පෙන්න පෙන්න මේ සතිපට්ඨානෙන් කරන්නේ රූපේ ඇත්ත පෙන්නන එක. ඇත්ත පෙන්න පෙන්න මේ කය මම මේ කය මගේ මගේ ආත්මය කියන කෙලෙසය ගෙවා ගත යුතුයි. ඒක ගෙවෙන්නෙම මෙන්න මේ විදිහට පෙන්වුවොත් විතර මේ දෙන්න දෙන්නේ කියලා පෙන්වන්න තමන් හොඳට. හිතට හිතෙන මම කියන ගතියට කය පිළිගන්නවන් දෙපා. කය මම කියන කමෙන් හිත පිළිගන්න එපා. පිළිගන්න දෙන්න එපා. මම කියන හැඟීම කයට බැහැගන්න බැරි වෙන්න. කය දකිනකොට මම කියන හැඟීම උපදින්නේ නැති වෙන්න. උපාය කරන්න. ඒකට තියෙන එකම මග ඒකායනෝයම් බික්කේ මග්ගෝ එකම මගයි තියෙන වෙන මගක් නැහැ. මේ සතිපට්ඨානෙ විතරමයි. නිවනට තියෙන එකම මග සතිපට්ඨානෙ විතරමයි. ඕගොල්ලෝ මේ කයේ ඇත්ත පෙන්වීම හැරෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මේ කය කෙස්ලොම් නියද සම්මස්නහර කියන කුණුප කොටස් ටිකකින් හැදිලා තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32කින් යුක්ත රූපයක් තියෙන්නේ නේද කියලා ඕගොල්ලෝ බලන්නේ මොකටද කියලා දන්නවද? මම මගේ මගේ ආත්මයයි කියලා මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන ගතිය කයට බැහැගන්න ඉඩ නොදෙන එකයි යෝකෙන් කරන්නේ. ඊගාවට කය මෙහෙම බලන්නේ මොකටද කියලා දන්නවද තව? මේ කය දකිනකොට මම මගේ මගේ ආත්මය කියන හැඟීම සිටේ උපදින එක නවත්තන්න. මේ කෙලෙසය ස්කන්ධ එක්ක ස්කන්ධ ටික සිටේ තියෙන කෙලෙස් එක්ක එකට සම්මිශ්‍ර නොවෙන්නයි මේ කරන්නේ. හොඳට එතකොට දැනගන්න මෙන්න මේ කෙලස් දෙක වෙන් වෙන විදිහට හිත තබලා යෝගොල්ලෝ බැලිය යුත්තේ. මම කියලා හිතුණට මම කියලා පෙවුනට මේ කයේ තියෙන්නේ මෙන්න මේ බඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද කියලා කුණුප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් පෙන්වන්න. පෙන්නකොට නෑ කය මමමයි කියලා තමයි කියන්නේ. එතකොට අර මං කිව්වා වගේ තමන්ම තමන්ට ඔප්පු කරලා පෙන්වන්නේ. ඉතින් උඹ නම් කය උඹේ නම් උඹ කැමතිද ලෙඩ වෙන්න? කැමති නැත්තම් මේ කය ලෙඩ වෙනවා නම් හිතට මේ කය උඹේ කියලා හිතන උඹේ නෙමන බව නේකෙන් පේන්නේ. ඇත්තටම මෝඩකම කියලා කියන්නේ කෙලෙසයක්. ඒක හරියකට පුද්ගලයෙක් කරනවා වගේ තියෙන්නේ. මෝඩකම ගෙවා ගන්න ඔප්පු නුවණින් ඔප්පු කර කර පෙන්වන්න වෙනවා. ආධ්‍යාත්මික බාහිර වෙනසක් නැහැ. දැන් අනිත් කටියට පෙන්වනවා වගේම පෙන්වන්න වෙලා තියෙන්නේ මෙතෙන්ට තමන්ට. ඊගාවට සවිඥානික අනෙක් කයවල් ගැන තෝග බලා ගන්න. දරුවා මාමා අයියා දුව පුතා කියලා සිහි වෙනකොටම අපි කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම මම දරුවා කියලා දැක්කට මට දරුවා කියලා හිතනකොට එතන ඇත්තටම රූපය කනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම ටිකක් නේ. පස්දීය ගිනිසුලන් හතරෙන් යුක්ත රූපമിതിය මම කෙනෙක් කියලා හිතුවා කියලා මම කෙනෙක් කියලා බැලුවා කියලා පස්දීය ගිනිසුලන් හතර වෙනස් වෙනවද කියලා පෙන්වන්න. තව සත්‍ය පුද්ගලයෝ කියලා හිතන තැනක මට සත්‍යයක් කියලා හිතුනට මට පුද්ගලයෙක් කියලා හිතුනට ඒ කය හැදිලා තියෙන්නේ පස්දීය ගිනිසුලන් හතරෙන් නේද කියලා පෙන්වන්න. Tamange බලනකොට හිතට මම කියලා හිතුණාට හිතට මම කියලා තේරුණාට මේ කය හැදිලා තියෙන පස් දෙකකින් තුලන් හතර නේද කියලා පෙන්වන්න. අසෘතවත් පුතඥය කියලා කියන්නේ සත්‍යෙක් පුද්ගලයෙක් පෙනෙන්නේ සත්‍යෙක් පුද්ගලයෙක් ඉන්න නිසාමයි කියලා හිතන්නේ. පෙනෙන්නේ ඉන්න ඉන්න කෙනයි ඉන්නේ පෙනෙන කෙනයි කියලා හිතන්නේ. පෙනෙන දෙයි ඉන්න දෙයි දෙකම එකයි. පෙනෙන්නේ පුද්ගලයෙක්ව ඉන්නේ පුද්ගලෙක්. පෙනෙන්නේ ආත්මෝ තියෙන්නේ තාත්ම දෙයක් කියලා තමයි හිතන්නේ. ශ්‍රුතවත් කියලා කියන්නේ දෙපැත්තක් දකිනවා. පෙනෙන්නේ ආත්මෝ තියෙන්නේ අනාත්ම දෙයක්. සත්‍ය පුද්ගලෙක් කියලායි තේරෙන්නේ හිතට දැනෙන්නේ. නමුත් තියෙන්නේ සත්ව පුද්ගල නොවන ස්කන්ධ ටිකක්. පවතින දේ අනිකක්, තේරෙන දේ අනිකක්. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලායි හිතෙන්නේ. නමුත් තියෙන්නේ අනාත්ම ශරීරයක් කියලා පෙන්නනවා. ධර්මතා දෙකක් තියෙයි. ස්කන්ධ සහ කෙලෙස් කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා ඇති හැටිය දකිනවා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා. ලෝකයා ස්කන්ධ කෙලෙස් කියලා දෙකක් දකින්නේ හිතට සිහි වෙන දෙයමයි කයට ඇහැට පෙනෙන්නේ පේන දෙයමයි තියෙන්නේ කියලා හිතන්නේ. ඒ නිසා මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන ටික පිරිසිඳ දැකලා ඒ අනුව තියෙන මාර්ධීය ධර්මය අයින් කරලා අජරාමර ස්වභාවයකටපත් වෙන්න ඔබට මේ සීල කුතුල ධර්මයන් හේතුපනිශ්‍රේම වේවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ ධර්මාසනේ පූජා කරපු එකට පින් අනුමෝදන් කරන්න අපේ රාහුල ස්වාමීන් වහන්සේ වඩි මේ ටිකක් ගැඹුරින් බණ කිව්වට බාහිර තින්කම් වලට බණ කියන්නේ එච්චර මම දක්ෂ මදි. ඉතින් ඒ හින්දා එක දෙයක් ඉතින් මතක් කරනවා බොහෝම සත්භාවයෙන් කටයුතු කළ හර්ෂ සිරිවර්ධන මහත්මයාට ඒ වගේම අනුසා විජේසුරි මෙතනිය චිත්‍රා සිවර්ධන මෙතනිය ප්‍රභා දයාවන්ත මහතා අමරනා නරසිංහ මහත්මයා ඇතුළු සියලුම පින්වතුන් බොහෝම සත්භාවයෙන් මේ ධර්මාසනය පූජා කළා. ඉතින් මේ පින්වතුන්ට මෙලොව ජීවිතේ පුරාවට හිතේ තා සන්තෝෂ වෙන්නට පුළුවන් මෙලොව ජීවිත ආශිර්වාදයක් වෙන සාංශාරික වශයෙන් බොහෝ කාලයක් තමන්ට හිත සැප පිණිස හිත වැඩ පිණිස පවතින මහා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්නට ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කිසිම කෙනෙකුට මොන විදියටවත් කොලවන්න බැරි මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. ඒගොල්ලන්ගේ ධනයවත් කිසි කෙනෙකුට හොර හතුරන්ට විනාශ කරන්න බෑ. ධනෙ කිසි වෙලාවක ක්ෂය වෙන්නේ ඒ මොකද ඒ හතර දෙනාම පෙර බුද්ධ ශාසනවල තරම Tamanට ධර්මයේ දෙන්න බැරි වුණාට අනිත් අයට ධර්මයේ දීගන්න මහා කැපවීම කළ කෙනෙක්. ඒ අතර හිටියේ ජෝතිය සිතාන කියලා සිතාන කෙනෙක්. ඒ ජෝතිය සිතානන්ගේ ගෙදරට අඩි තියන්න බයවිල කෙනෙකුට පෙනෙන්නේ මහා ගැඹුරු වලක් වගේලු එච්චර විශාල සම්පූර්ණ මණිකක්ම එකම මණිකක් අතුල්ලා තියෙන මුළු පොළොවටම. ඉතින් මුතුමැණික් ඕනේ කියලා අහස බැලුවොත් Taman කැමති තාක් වහිනවා මුතුමැණික් Tamanගේ මිදුලට. එතකොට මොනතරම් ධනෙ දුන්නත් ඡය වෙන්නේ. ඒකේ පින මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මෙයා ඔය මණික් කර්මාන්තේ කළ වෙලෙන්දී. ඉතින් බුදුහාමුදුරන්ගේ බණ අහලා හරි ශ්‍රද්ධාව හිතුණා. නමුත් මෙයාට බණ කියන්න බෑ. ඈ ගොඩක් තේරෙන්නේ නැහැ. නමුත් එයාට හිතුණා අනේ මේ බණ ටික අහිංසක අසරණ මිනිස්සුන්ට අස්සවන්න පුළුවන් නම් අනේ එක සත්‍යයක් හරි සසර දුකින් එතර කරවන්න පුළුවන් නම් මේ බණ පදයක් අස්සලා කියලා මෙයාට හරි කරුණාවක් හිතුණලු මිනිස්සු ගැනත් ඒ වගේම හරි පැහැදීමක් ධර්මය ගැනත් හිතලා ක්‍රමයක් කල්පනා කළාලු කළාලු පස්සේ එකක් හිතුවලු මම මේ මැණික් මෙච්චර කල් හම්බ කරපු බුදුරජාණන් වහන්සේ ඉන්න භූමියේ අතුරනවා එතකොට මිනිස්සු මැණික් ගන්න එනවා එන එන අයෙත බුදුහාමුදුරු බණ කිව්වහම එක්කෙනෙකුට දෙන්නෙකුට හරි බණ පදයක් හරි අවබෝධ වෙන්නේ කියලා මෙයා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන දවසින් දවස ටික ටික හම්බ විසිරවනවලු. ඉතින් මිනිස්සු ඉතා ඈත ඉඳලා අද මටත් මණිකක් අහිඳ ගන්න පුළුවන් වෙයි මණිකක් අහිඳ ගන්න පුළුවන් වෙයි කියන අදහසෙන් එනවලු මණික් අහිඳින්න. ඔහොම මණික් ඇහිඳින්න ඇවිල්ලා බණ අහලා සෝවාන් වෙච්ච මිනිස්සු මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වුණාලු. ඈ ඉතින් ඒ වගේ සමහර සත්පුරුෂයෝ ඉන්නවා තමන්ගේ ජීවිතයේ ගැන නෙමෙයි මේ අවුරුදු 50ක 60ක ජීවිතයේ ප්‍රතාපවත්කම නෙමෙයි බලන්නේ අනවරාග වූ සංසාර දුකෙන් ඈතර වෙන්න ලැබුණු අවස්ථාවේ වටිනාකම තේරුම් අරගෙන ඒක තමන් තමනුත් ඒකෙන් ප්‍රයෝජන අරගෙන මේ වටිනාකම තේරුම් තේරුම් ගන්නේ නැතුව මේ తాවකාලික පැවැත්ම තුල බැඳිලා ඉන්න සත්‍යය මොන ක්‍රමයකට හරි ගලවඬ මහා කරුණාවෙන් කටයුතු කරන සත්පුරුෂයෝ ඉන්නවා. ඉතින් ඒ අතර මම දන්න පමණින් ඒ එබඳුම සත්පුරුෂ යුවලක් තමයි පින්වුතුන් පිරිසත් තමයි හර්ෂ සිරිවර්ධන මහතා සානුසාවිජේ සූර්ය මෙතිනිය. ඒ වගේම මේ චිත්‍රා සිරිවර්ධන ප්‍රභාදය වංශ අමරනාථ නාථසිංහ මහත්මයා ඇතුළු මේ පින්වත්තු මේ විතරක් නෙමෙයි මේට වඩා ජීවිතයේ එදිනෙදා පරිභෝජනය කරන්න තිබුණු තමන්ගේ දේ පවා ශාසනයට දෙන්න කැපවෙච්ච බොහෝ සද්ධාවන්ත පිරිසක් අපි ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය ගැන බලලා ඉතිරියක් තිබුණොත් තමයි ධර්මය හෝ සංඝයා හෝ ශාසනය ගැන බලන්නේ අතුරුලාභය. නමුත් ලෝකෙටම ආදර්ශමත් පවුලක් ශාසනය ගැන බලලා ඉතිරියක් තිබුණොත් විතර තමන්ගේ ජීවිතය ගැන බලන පිටසක් ඉන්නවා කිව්ව කවුරුත් පිළිගන්නේ නැති වෙයි. මම ලංකාවේම හඳුනපු එහෙම පවුල් දෙකයි තාම තියෙන්නේ. එකක් මේ පින්වතුන් අනිත් එක මම එහෙම කියන අනිකට දන් නොදෙනවා කියන එක නෙමෙයි දෙනවා. ඒ තමන්ගේ ගෙදර දොරේ ඒ පවුලේ අනිත් හැම දෙයකටම බලලා බලලා බලලා ඉතුරුක් වුණොත් නෙදෙන්නේ. නමුත් එහෙම නෑ මම තව දන්න දායක මහත් එක්කම වාද්දුවේ. හරි දුප්පත්. හැබැයි ඒ අවුරුද්දකට ලක්ෂ 15ක් විතර එකතු කරනවා. ඒ ලක්ෂ 15ම කරන දේ දන්නවද? වස් කාලේ කිට්ටු වෙනකොට සේනාසන සේනසාසන ගානේ ගිහිල්ලා දෙපොට සිවුරු තනිපොට සිවුරු අඳන මහලා සේනාසන 100 ගණනකටම ගේවත් හදලා නැහැ. සිවුරු පිරිකර මහලා දෙනවා මුළු අවුරුද්දටම. ඊගව අවුරුද්දේ ඉඳන් හම්බ කරන දේ යන්තම් කෑමට බීමට ළමයිට තියාගෙන කන්න බොන්න දෙන ඉස්කෝලේ යවනවා. හම්බ කරන දේ ඔක්කොම කරන්නේ ඊගව අවුරුද්දට ආයෙත් අර කටන පින්කමට සිවුරු පිරිකර හදලා දෙනවා. ඉතින් මෙහි ගිය අවුරුද්දේ නම් ආවේ නැහැ මෙච්චර කාලයක් ආවා. මෙහෙදි විතරක් නෙමෙයි මේ ලංකාවේ හැම පැත්තකම. ඒ මිනිස්සුත් ගොඩාක් මෙලෝ ගැන බලන කෙනෙක් නෙවෙයි පරලෝ ගැන හිතලා බොහෝම සතුටින් කරන්නේ. ඒ වගේම යේ උපාසකම්මා. එයත් කියන්නේ අනේ අපි මේව කරමු මේව කරමු කියලා මිසක ගේ හදමු කියලා නෙමෙයි. දෙන්නම එහෙමයි. ඉතින් ඒ විදිහම පවුලක් හැටියට මම දැක්ක මේගොල්ලොත් ඉතින් මේ තමන්ට බොහෝ කාලයක් හිත පිණිස පවතින සැප පිණිස පවතින කුසලයක් කළේ අවුරුදු 50ක 60ක ජීවිතයට වඩා බොහෝ කාලයක් සසර මේ සෑම දිනාටම සුවපත් භාවයේ පිණිස මේ සීල කුසලයන් පවතිවි. හොඳයි කල්පනා කරගන්න මේ වගේ සීල ආකාරයෙන් පහල කරගත්තා වූ සීලුම් කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ දේවල් දරුවට ආරක්ෂා දිස්ථානට අධිග්‍රහිතෝත් ශාසන මාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දිව්‍යංග දිවිසිරු වැඩ දිනු කරගන්න දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කන්ත බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්ත පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරක්කන්ත දේශ ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි බෝධියන්තුසෝ ඒ වගේම සිහිපත් කරගන්න මේ